එහේ ස්වාමීන් වහන්සේ. තව ඊගාව පොඩි ප්‍රශ්නයක් මේක මම දන්නේ කොච්චරක් මේව කරන්න පුළුවන් වේද කියලා ස්වාමීන්. ඊගාවට මට තේරුණා ස්වාමින් වහන්සේ දැන් මේ සතර බ්‍රහ්ම විහරණ සතර ආහාර දැන් ඔබ වහන්සේ ඔක කියනකොටමයි මට ඒකත් නිකන් වැටහුනේ සතර ආහාර. ඒ කියන්නේ දැන් තබලින්කාරා ඔව් සතර ආහාර වලට සම්බන්ධයක් වෙනවද ස්වාමින් වහන්සේ දැන් අපි කියමු මෙත්තාව කියන්නේ මේ සක්කාය ඒ කියන්නේ මේ නිට්ටයයි කියලා ගන්න ස්වභාවය එක සම්බන්ධයක් වෙනවද ස්වාමීන් වහන්සේ ඊගාට වේදනාව ඒ කියන්නේ දෙවෙනි එක වේදනාවටනේ සම්බන්ධ වෙන එක මෙත්තා කරුණාව අර මට ඒක හරියටම මගේ ඔළුව ඇතුලේ තියෙන එක හොඳයි සම්මත දැන් මේවා අපට උපාදා ඒ කියන්නේ උපාදානය කියන එක ඊටාම සියුම් කාරණයක්. ඒවා කුසලයත් එක්කත් එකතු වෙලා ක්‍රියාත්මක වෙනවා. එතකොට දැන් අර අපි කතා කරන්නේ මහා චත්තාරිස්සක සූත්‍රයේදී කතා කරනවානේ ආරියෂ්ඨාංගික මාර්ගයම ලෞකික ලෝකෝත්තර කියලා දෙපැත්තකට බෙදෙනවා කියලා. එතකොට එතන පැහැදිලි කරනවා සම්මා දිට්ඨි සම්මා සංකප්පාදී දියුණු කළාට ඒවා මාර්ගක්ෂණේ මාර්ගසිතේදී පමණයි ලෝකෝත්තර ස්වභාවයෙන් හටගන්නේ. අනිත් හැම විටම ඒවා ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? සාසව පුඤ්ඤ භාගිය උපදිවේපක සාසව කියන්නේ ආශ්‍රව සහිතව. ඒතකොට ප්‍රඥාව ඇති වුණත් ආශ්‍රව වලින් යුක්තයි. මොනවද ආශ්‍රව? කාමාශ්‍රව, භවආශ්‍රව, දිට්ඨාශ්‍රව, අවිජ්ජාශ්‍රව. ඒතකොට අවිජ්ජාශ්‍රව කියලා කියන්නේ මෝහය. එතකොට ප්‍රඥාව වැඩුවා වුණත් මෝහය නැමැති ආශ්‍රවය තුලේ තියෙනවා. මූල වශයෙන්. මූල වශයෙන් තියදී ඒකයි අපි අර උදාහරණයක් හැටියට කියන්නේ දැන් බොනලින්දේ වතුර පිරිසිදු. පිරිසිදුනට අඩිය රොන් මඩ තියෙනවා. රොන් මඩ නැති වෙලා නැහැ. ඒ රොන් මඩ ඇවිස්සලා නැති නිසා විතරයි වතුර පිරිසිදු. අන්න වගේ තමයි ලෞකික ධර්මයන්ගේ තියෙන ස්වභාවය රොන් මඩ තියෙනවා. හැබැයි ඇවිස්සලා නැති නිසා පිරිසිදු. ඒ නිසා සාසව මඩ සහිතයි. ආශ්‍රව ධර්ම සහිතයි. ඒතකොට ප්‍රඥාව තමයි විනිවිද දක්නා ගතියෙන් යුක්තයි. පැහැදිලි කරුණු ප්‍රකට වෙනවා. හැබැයි ඕන වෙලාවක කැළඹෙන්නට පුළුවන් තත්ත්වයේ තියෙන. ඒතකොට ලෝකුත්තරා කියන තැන්වල අරියා අනාසව ලෝකුත්තරා මග්ගංගා. එතකොට අර පානීය ජලයේ බෝතලයක තියෙන වතුර වගේ ඒකත් පිරිසිදුයි. ලිඳේ වතුරත් පිරිසිදුයි. ලිඳේ වතුරමනේ අරගෙන පානීය ජලය හැටියට වෙනම බෝතල් කරන්නේ. හැබැයි ළිඳේ වතුරත් පිරිසිදුයි පානීය ජලයේ බෝතලේ වතුරත් පිරිසිදුයි හැබැයි ළිඳේ වතුර ඕන වෙලාවක බොර වෙන්න පුළුවන් අඩිය රොන් මඩ තියෙන නිසා ඒකේ අර වතුර ටික වෙන් කරලා බෝතලයට ගත්තට පස්සේ දැන් මේක බොර වෙන්න ඉඩක් නැහැ කැළතුණට ඇයිද රොන් මඩ නැති නිසා අන්න ඒ වගේ තත්ත්වයක් ඇති වෙනවා. එතකොට අපි කොච්චර මේ මේ මෙත්තා, කරුණා, මුදිතා මේවා කොච්චර වැඩුවා වුණත් ඒවා මාර්ග සිතට පැමිණෙනකම් මාර්ග ක්ෂණයට පැමිණෙනකම් මේවා සාසව ආශ්‍රව ධර්ම සහිතයි. දැන් කරුණාව වඩනවා කියන එකේ තේරුම එයා කවමදාකවත් හිංසාවක් කරන්නේ කියන එක නෙමෙයි. මෙත්තාව වඩනවා කියන එක තේරුම කවදාවත් එයාට තරහ එන්නේ කියන එක නෙමෙයි. මුදිතාව වඩනවා කියන්නේ කවදාවත් එයාට ඊර්ෂ්‍යාව නැහැ කියන එක නෙමෙයි. ඒ අවස්ථාවේ අර දුර්වලකම නැහැ. ඒක යටපත් කරගෙන තියෙනවා. ඒක යට වෙලා හැබැයි ඕනම මොහොතක ඒක මතුවීමේ සම්භාවිතාවක් තියෙනවා. මොකද ඒ ක්ලේශ මූලය අනුස්සය වශයෙන් තියෙන නිසා. එහෙම නිසා. අප්‍රමාණ පින්වත් කාය දිට්ඨිය ආදී දුරු වෙන්න දුරු වෙන්න ප්‍රඥාව වැඩෙන්න වැඩෙන්න අර මූලයන් දුර්වල වෙනවා. ඒකයි මම කිව්වේ අර විදර්ශනා වශයෙන් ඒවා කරනවා නම් අර වතුර ටික නැවත නැවත පෙර පෙරව සුද්ධ කරනවා වගේ. එහෙම නැතිනම් සමත ක්‍රමයෙන් කරන්නේ ඒක අඩිය තැම්පත් කරලා තහවුරු කරන්න වගේ. ඉතින් කොච්චර අඩියේක තහවුරු කළා වුණත් කැලැත් තීමේ සම්භාවිතාවක් තියෙනවා.